මේ හැම දිනාටම තේරුම් ගත හැකි වෙන ආකාරයේ සරල ධර්මදේශනා පිළිපැත් වීමටයි අද බලාපොරොත්තුන්නේ ධර්මදේශනා ආලයේ අනුව පිළිපැදීම තුළින් මේකට කවදා හෝ දවසකදී නිවන් ලබා ගැනීම සඳහා එම ධර්මදේශනා ආශීමේ කුසලයේ හේතු වෙනවා ඇති එසේ මේවා කියන කරුණා අදහසක් පෙරදරි කරගෙනයි අප මේ දේශනාව ඉදිරිපත් කරන්නේ සෑම බෞද්ධයෙකු විසින්ම බලාපොරොත්තු වන ලබන නිවන අවබෝධ කර ගැනීමට නම් මේ පංචස්කන්ධ ලෝක ධර්මයේ සිය ධර්මයන් තුළ පවතිනා වූ ආත්මීය සංකල්පනාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා අනාත්ම සංඥාව සමාගයේ සිට තුළ ඇති කරගත යුතුයි. ඒ අනාත්ම සංඥාව ඇති කර ගැනීම පමණයි නැත්නම් ඒ අනාත්ම දර්ශනේ භාවනාවෙන් අත්දැකීමෙන් පමණයි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. අදුම වශයෙන් සෝවාන් වන්නේ තනාත්ම ලක්ෂණය අවබෝධ වීමෙන් උපරිම වශයෙන් රහත් වන්නේ සෝවාන් ආත්ම ලක්ෂණය අත්දැකීම තුළින්. එම නිසා මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට හේතු වන ආකාර අතුරින් මේ ඇත්ත ඉතාමත්ම සරල වශයෙන් කරුණ දැක්වීමට උපකාර වන ආකාරයේ නාම රූප අරමුණු කරමින් ඒ අනාත්ම ලක්ෂණය මතු කරගත හැකි ආකාරය පිළිබඳව කරුණ ඉදිරිපත් කිරීමටයි මා අදහස් කරන්නේ. සාමාන්‍ය අනාත්ම ලක්ෂණය අවබෝධ අවබෝධ කරන්න පුළුවන් ආකාර රාශියක් තියෙනවා පංචස්කන්ධ ධර්ම වශයෙන් දැකලා අනාත්ම ලක්ෂය අත්දකින්නට පුළුවන් ආයතන හයක් වශයෙන් දැකලා ඒ වගේම ධාතු හයක් වශයෙන් දැකලා නැත්නම් ආයතන 12ක් වශයෙන් එහෙමත් නැත්නම් ධාතු 18ක් වශයෙන් නැත්නම් පස්ස ආයතන හයක් වශයෙන් හේතුඵල ධර්මතා වශයෙන් පටිච්ච සම්පදා පටිච්ච සම්පාද ධර්මතා වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම ආදී විවිධ ආකාර තියෙනවා මේ අනාත්ම ලක්ෂණය මතු කරගත හැකි එක එක්කෙනාගේ ප්‍රඥාවේ මට්ටමට මට්ටම මත මේ අවබෝධ කරගන්න සහගතයක් ඒ ආකාරයේ රඳා පවතින නාම රූප වශයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් අත්දැකලා ඒ ආඥාවක් නැති බව තේරුම් ගන්න එක පහසෙන් ඕනෑම කෙනෙකුට වාගේ තේරුම් ගන්නට පුළුවන් කාරණාවක්. ඒක නිසායි මේ හැම දිනාටම තේරුම් ගැනීමට හැකි වෙන ආකාරයේ නාම රූප අනුමන කරමින් අනාත්ම ලක්ෂණය මතු කරගත හැකි කෙසේද කියන කරුණ අපි මේ ඇයට පෙන්වා දීමට අදහස් කළේ. එතකොට ලෝක සත්‍ය මේ හැමදෙම සිතාරගෙන මෙහි සත්‍යයක් සිටින අය මම කියලා කෙනෙක් සිටින අය මගේ කියලා කෙනෙක් සිටින අය නැත්නම් මෙහි ස්ත්‍රියක් සිටින අය පුරුෂයෙක් සිටින අය ජීවියෙක් සිටින අය ආදී විවිධ වැරදි සංකල්පනාවල එල්බගෙන ආත්ම දෘෂ්ටියේ පිහිටලා සිටින්නේ. මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ පංචස්කන්ධ ධර්මයන් නැත්නම් මේ නාම රූප ධර්ම ඇඟසාසිත මමය, මගේය, මගේ ආත්මයක් කියලා සිතාගෙන සිටීම. එතකොට ඇත්ත වශයෙන්ම මේ ශරීරය ගත්තොත් එහෙම ශරීරයේ වෙනම ධර්මයක්, සිත කියන එක තවත් ධර්මයක්. මේ සිත සහ කය කියන දෙකේ එකතුවට තමයි මේ අපේ මමය කියන්නේ මගේ කියන්නේ. සිත පමණක් තියෙන ලෝකයක් තියෙනවා, කය පමණක් තියෙන ලෝකයක් තියෙනවා. ඒව ගැන අවධානය යොමු නොකරයි මෙම දේශනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට හරියට අපි හිතමුකෝ මේ යම් කෙනෙක් වාහනයක නැගලා ගමන් කරනවා නම් වාහනේ එළවන පුද්ගලයා නිසා වාහනේ යනවා ඒ වගේම මේ එළවන පුද්ගලයා යන්නේ වාහනේ නිසා එකිනෙකාට උපකාර වමින් ඒ ක්‍රියාදාම දෙක ක්‍රියාත්මක වන. එලෙසින් තමයි ක්‍රියාත්මක වූ ශරීරයන් ක්‍රියාත්මක වූ මනසක් ක්‍රියාත්මක වෙන විට ඇතිවෙන සත්‍යය මනස නිසා කයේ පැවැත්මන් කය නිසා මනසේ පැවැත්මක් පවතින ක්‍රියාශීලී මනසේ සත්‍යය එතකොට සාමාන්‍යයෙන් නිින්ද ගියාට පසුව නැත්නම් ශේ නැති කලාට වාගේ සත්‍යයට පත් වුණාට පසුව කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් ඒ දේශයක් නෑ නේද සිත සම්පූර්ණයෙන්ම නොතේරෙන සත්‍යයක නේද තිබෙන්නේ කියලා ඒකත් අර ජීවිතේන්ද්‍ර රූපේ දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර වන භවාංග චිත්ත පරම්පරාව පවතිනවා. ඒ නිසා ඒදී නාමයේ රූපයට උපකාර වෙමින් රූපයේ නාමයට උපකාර වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ උපකාර දෙක ලබමින් ඒ නාම රූප ධර්මතාවයන් පවතිනවා. එතකොට මේ தත්ත්වය හරියට අවබෝධ කරගන්නට බැරි නිසා නාම රූප ධර්මතාව දෙකම එකට අරගෙන කතා කරන විට සිතන විට මේ මමෙක් සිටිනාය මගේ කියලා දෙයක් තියෙනවය ආත්මයක් තියෙනවය කියන වැරදි දෘෂ්ටිය ඇති ගන්නවා. ඒකට රූපස්කන්ධය කියන එක වෙනම ධර්මයක් සිත කියන එක තවත් ධර්මයක් කියලා පළමුවෙන්ම තේරුම් ගන්න. මෙතන මේ සිත කියලා අපි තේරුවට ඒ තියෙන විවිධ කොටස් එතකොට ඒ සිතේ තමයි සිතෙන් තමයි අපි වේදනා අත්දකින්නේ. කායික වේදනාවත් අත්දකින්නේ සිතින්. කය ඇසුරු කරගෙන ඒ වේදනාව ඇති වෙන නිසා ඒවට කායික වේදනා කියන්නේ. නමුත් ඒ වේදනාව අපි අත්දකින්නේ සිතින්. මානසික වේදනා අත්දකිනවා. මේ වේදනාව කියන්නේ සැප දුක් මඳහත් කියන ඕනෑම වේදනාවකට කියන පොදු වචන. ඒතකොට සිතේ තියෙන කොටසක් තමයි මේ වේදනාව කියන එක. ඒ කියන්නේ වේදනාව විඳින්නේ අපේ සිතේ ක්‍රියාත්මක වීම නිසා. ඒ වගේම අපි නොඑක් දේවල් හඳුනා ගන්නවා. ඇහැට පෙනෙන රූප හඳුනා ගන්නවා රූප සංඥා කියලා එකට කියන්නේ. කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා ශබ්ද සංඥා. නාසයට දැනෙන ගඳ සුවඳ හඳුනා ගන්නවා ගඳ සංඥා. දිවට දැනෙන රස හඳුනා ගන්නවා ඒකට කියන්නේ රස සංඥා කියලා. ඒ වගේම කයට දැනෙන වේද ස්පර්ශ හඳුනා ගන්නවා. ඒකට කියන වචනේ තරමක් මෙහෙට තේරුම් මේ මතක තබා ගන්න අපහසුවන්නට පුළුවන්. පොට්ටබ්බ සංඥා කියලා ඒකට කියන්නේ. මනසට දැනෙන විවිධ දේවල් හඳුනා ගන්නවා ඒකට කියන්නේ ධම්ම සංඥා කියලා. මේ ධම්ම කියන්නේ අපි මේ ධර්ම දේශනා කරනවා කියන දැන කියන ධම්මේ වාගේ වචනයක් නෙවෙයි සිතට හමුවන සියලුම ධර්මතාවයන්ටයි ධම්ම කියන වචනය එහිදී යොදන්නේ. එතකොට අපි හඳුනා ගන්නවා විවිධ දේවල්. විවිධාකාරයෙන් හඳුනා ගන්නවා. හැට රූපයක් දැක්කම මේක ලස්සනයි කියලා හඳුනා ගන්න පුළුවන් කතායි කියලා. නැත්නම් මොසයි මහතයි නිදී විවිධාකාරයෙන් හතුරේක මිතුරේක හොඳ කෙනෙක් නරක කෙනෙක් විවිධාකාරයෙන් හඳුනා ගැනීම තියෙනවා. ඒ වගේම කනට ඇහෙන ශබ්දයන් නාසයට දැනෙන ගඳ සුවඳත් විවිධ විවිධාකාරයෙන් හඳුනා ගන්නවා. දිවට දැනෙන රසත් මේ තීත්‍ය රස, ඇඹුල් රස, කහ රස ආදී විවිධාකාරයෙන් හඳුනා ගන්නවා. මේ විදිහට ඒ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස තියෙන ඉන්ද්‍රයන්ට ඇසට රූප කන ශබ්ද ආදී වශයෙන් මේ අරමුණු හමුුණාට පස්සෙ ඒවා හඳුනා ගැනීමක් තියෙනවා මේ හඳුනා ගැනීම පවතින්නේ චිත තුළ. චිතෙන් තමයි අපි හඳුනාගන්නේ ඒකට කියන්නේ සංඥා කියලා. මේ හඳුනා ගැනීම රාශියක් තියෙනවා මුළු ජීවිත කාලයක් බැලුවොත් එහෙම වචන වලින් ඉලක්කම් වලින් දක්වන්නට බැරි ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා ඒවා මහා ගොඩක් තියෙන නිසා ඒවා සංඥා ස්කන්ධය කියලායි කතා කරන්නේ. එතකොට සිත තුළින් විවිධ සිතවිලි අපි හිතන සමහර කුසල පාක්ෂික සිතවිලි හිතනවා සමහරට අකුසල පාක්ෂික සිතවිලි හිතනවා සමහර අවස්ථාවලදී කුසල අකුසල දෙකටම අයත් නොවන සිතවිලි සිතන අවස්ථා තිබෙනවා එතකොට ඒ කුසල් සිතේ සිටින විට ශ්‍රද්ධාවක් ඇති වෙනවා ප්‍රඥාවක් ඇති වෙනවා සමහර විට කරුණාව මෛත්‍රිය වෙන සිතේලිය ඇති වෙනවා ප්‍රඥාව වෙන කුසල ඒ සිතේලිය ඇති වෙනවා ඒ වගේම අකුසල් පාක්ෂික වශයෙන් ගතනකොට ලෝභය ද්වේෂය ඊර්ෂ්‍යාව කෝපය මානය ආදී විවිධ අකුසල සිතේලිය ඇති වෙනවා මේ සිතේලිය ඔක්කොම චිත්ත සංස්කාර කියන වචනයටයි මේ වචනයෙන් හඳුන්වනු ලබන්නේ මේ චිත්ත සංස්කාර ධර්ම සෑම එකක්ම සිත තුළයි ක්‍රියාත්මක වන්නේ ඒක සිතේ තියෙන එක් තවත් එක් කොටසක් ඊළඟට මේ සිතේම සිතෙන් තමයි අපි දැනීමක් ඇතිවන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ ඒ රූපය දැකීම පිළිබඳ දැනීමක් පහළ වෙනවා ඒකට අපි කියන්නේ පොත්පත් වල දක්වන්නේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන චක්කු විඥානය කියලා. විඥානය විඥානය කියන්නේ මේ ඥානනය කරනවා දැනීමක් ඇති කර දෙනවා කියන අර්ථයෙන් මේක ඒ වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ඇහැට දැනෙන රූප ඇහැට රූපයක් පෙන්වනාට පස්සේ ඒ රූපයේ පිළිබඳ දැනීමක් ඇතිවීමට හේතු කාරණා සියල්ලම තියෙන විට අපිට ඒ රූපය පිළිබඳ දැනීමක් පහළ වෙනවා. කනට ශබ්දයක් ඇසුනාට පස්සෙවත් දැනීමක් පහළ වෙනවා. ඒකට කියන්නේ ශ්‍රෝත විඥානය. නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ ගහන විඥානයේ නැමැති දැනීම පහළ වෙනවා. දිවට රසයක් ගැවුනාට පස්සේ දිවවා විඥානය ඒ වගේම කයට යම් කිසි දෙයක් ස්පර්ශ වූ පසුව කාය විඥානයත් එලෙසින්ම මනසට විවිධ දේවල් අරමුණු වුණාට පසුව මනෝ විඥාන කියන ඒවත් පහළ වෙනවා. එතකොට මේ විඥාන ස්කන්ධය සිත තුළ තියෙන දෙයක්. එතකොට මේ නාම රූප කතාවේදී මේ නාම කියන්නේ රූප ධර්මයන් නෙවෙයි අරූපී ධර්මයන්. එහි ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තියෙනවා. මොකද්ද? වේදනාව සිත තුළ තියෙන ධර්මයන්. සංඥාව සිත තුළ තියෙන ධර්මයන්. සංස්කාර චිත්ත සංස්කාර සිත තුළ තියෙන ධර්මයන්. එතන චිත්ත සංස්කාර කියන වචනේ විශේෂයෙන්ම යොදන්නට ඕන සංස්කාර කියන වචනේ පොදු එකක්. හේතයෙන් හටගත් ඕනෑම දෙයකට සංස්කාර කියන වචනේ කියන්නේ. රූපය සංස්කාරයක්. ඒක නිසා මෙතන චිත්ත සංස්කාර කියන වචනේ යොදන්නට ඕන. මොකද චිත්ත තුළ පහළ වෙන සිතිවිලි ධර්ම, චෛතසික ධර්ම කියන එකයි චිත්ත සංස්කාර කියන එකේ සාමාන්‍ය අර්ථය. එතකොට විඥානය දැනීම මේ සියල්ලම සිතේ ක්‍රියාත්මක වන ධර්මතාවයන් සිත කියවම ඔක්කොම දේවල් ඒට අන්තර්ගතයි. නාමයේ විස්තර කරන සමහර අවස්ථාවලදී බුදුහාමුදුරෝ වචන පහකින් ඒක විස්තර කරලා තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන වචන වලින්. මෙතන කියවේ අර කරුණු හතරමයි ඒ කරුණු හතර දැක්වීම සඳහා වෙනත් වචන පහක් විස්තර කරලා තියෙනවා. වේදනා සංඥා කියන එක අර කලින් කියපු වේදනා සංඥා කියන කොටස් දෙකේමයි තියෙන වෙන දෙයක් නෙවෙයි. මේ දෙකමයි. එතකොට පස් සංඥා සංඥා වේදනා සංඥා චේතනා මානසිකාර චේතනා සහ මානසිකාර. චේතනාව කියන එක මේ අය දන්නවා. මානසිකාර කියන්නේ මෙනෙහි කිරීම කියන එක. මේ දෙකම සංස්කාර අර චිත්ත සංස්කාර දෙකටයි නැත්නම් තව එක වචනයක් තියෙනවා පස්ස කියලා. ඒ පස්සේ කියන්නේ විඥාන ස්කන්ධය. එතකොට එතන කියන්නේ තර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් අතරමයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන වචන වලින් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒතකොට සිතේ ස්වરૂපය අපි තේරුම් ගන්න ඕන නාමස්කන්ධය තේරුම් ගන්නට යන විට. සිතේ ස්වરૂපය තමයි සිත ඇතිවීමේ හේතු තියෙනවා. හේතුන් ඇති වුණාට පස්සේ සිත පහළ වෙනවා. මේක පළමුවෙන්ම තේරුම් ගන්න විඥානය ඇති වෙන ආකාරය. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ චක් විඥානය පහළ වෙනවා කියලා මා කියනවා. ඒතකොට චක් විඥානය අපට ඕන විදිහට ඇතිවෙන එකක් නෙවෙයි. අපිට ඕන විදිහට ඇති කරගත හැකි දෙයක් නෙවෙයි. අපට ඕන විදිහට නැති නොකරගෙන ඉන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හේතුන් තියෙනකොට හේතුන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඵල ධර්මයක් වශයෙන් විඥානය පහළවනවා. දැන් අපි හිතමු වම්මල්ල දකුණු මල්ලට දාලා අපි අත්පුඩියක් ගන්නවා, ශබ්දයක් ඇති කරනවා. වම්මල්ලක් දකුණුවන්දත් එකට ගැසීම නිසා ශබ්දයේ නිකුත් වෙනවා. ඒතකොට ශබ්දයේ ඒක ප්‍රතිඵලයක්. අන්න අත් දෙක එකට ගැටීම හේතුව. ඒ හේතුව නිසා හටගත් දේ තමයි ඒ අත් කුඩිය නැත්නම් මේ ශබ්දේ. එතකොට මේ ශබ්දේ මම කියන්නට කෙනෙකුට බෑ. මේ ශබ්දේ මගේ කියන්නට කෙනෙකුට බෑ. ඒ શબ્දේ මම ඇති කළා කියලා කියන්නට කෙනෙකුට හැකි ගමන් නෑ. මොකද හේතුන්ගේ සංයෝගයෙන් ඒ શબ્දේ ඇතිවෙන්නේ. එලෙසින් තමයි චක්විඥාන ආදී විඥාන ස්කන්ධ. ඇහැට රූපයක් දැක්කාට පසුව ආලෝකය අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ අපිට ඒ පිළිබඳ දැනීමක් ඇති වෙන්නට. ඇහි ඇහැ තියෙනකොට ඇහැ සම්බන්ධ සියලුම ඉන්ද්‍රිය ධර්මයන්ගේ ක්‍රියාදාමයේ ඉති පරිදි තියෙන්නට ඕනේ. ඇහැ සම්බන්ධ සියලුම ඉන්ද්‍රිය ධර්මයේ කියන එකෙන් අදහස් ව්‍යාකරණයයි ඒකාචය හේ හා සම්බන්ධ වූ ස්නායු පද්ධතිය ඒ හා සම්බන්ධ වූ මොලේ හා සම්බන්ධ වන ක්‍රියාදාමය මොලේ ශරීරයේ ක්‍රියාදාමය ආදී විවිධ කොටස් හැටියෙන් එකට ඇතුළත් වෙනවා මේ ඇහි නිසි පරිදි ක්‍රියාදාමයේ සිදුවන්නට ඕන රූප දෙන්නට ඕනේ ආලෝකයේ තියෙන්න ඕනේ. ඒ තිබුණාම මගේ අපේ සිතේ මානසිකාරයේවත් ක්‍රියාත්මක මනසක් තියෙන්න ඕනේ. අපි තද කල්පනාවක සිටිනවා නම් ළඟින් ඉන්නේ කෙනෙක් වුණත් අපිට සමහරට පේන්නේ නැහැ. මොකද අපි තද කල්පනාවක නම් සිටින්නේ. එතකොට අපිට අපේ ජීවිත තත්ත්වය සම්පූර්ණයෙන්ම නැතිලා සී නැති කලාව වගේ තත්ත්වයේ තියෙනවා නම් ඇස් දෙක ඇරියත් ඒ ඇස්වලට රූප විඳින් වැටුණා රූප සතහන් වැටුණත් ඒ පිළිබඳ දැනීමක් ඇති වෙන්නේ සිතේ ක්‍රියාදාමයේ නැති නිසා ඒ නිසා ඒ ඒ හේතුන් වාස්‍යම එකතු වුණාමයි චක්ඛ විඥානේ නැත්නම් ඒ රූපයේ පිළිබඳ දැනීමක් පහළවන්නේ ඒ දැනීම තමාගේ එකක් නෙවෙයි හේතුන් නිසා හටගත් දෙයක්. තමා ඇති කරගත් දෙයක් නෙවෙයි ඒ කියන ලද හේතුන්ගේ සම්ලෝභයෙන් ඇති වූ පහළ වූ ප්‍රතිඵල ධර්මය. ඒ ඒ සර්ගක් විඥානය තමාගේ ආත්මය කියන්නට බෑ. ආත්මය කියන්නේ සදාකාලික වශයෙන් ස්ථිර වශයෙන් තියෙන ආත්මයේ ධර්මයකට. මෙතන දැන් චක්ක විඥානය ඇති වුණා නම් ඊළඟට ඒ චක්ක විඥානේ වහම පිළිලා යනවා නැතිලා යනවා එතකොට මමයේ හෝ මගේ නැත්නම් මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ ශේෂවන්නේ එතකොට ආත්මය කියලා ගන්නට දෙන්නේ දැන් මෙතන ඉන්න පිරිස අතුරින් මේ ඕන කෙනෙකුට ඇද්දේ කරලා වටේටම කරකවල බැලුවොත් එහෙම එක එක්කෙනා දකින්නකොට එක එක්කෙනා අපි හඳුනා ගන්නවා නම් අපි දන්න අය නම් මේ අසවල අසවල අසවල කියලා හඳුනා ගැනීම පිළිබඳ දැනීම පහළ වෙනවා ඉතින් පළවෙනි හඳුනාගත්ත එක්කෙනා දැකලා දෙවෙනි එක්කෙනා බලනකොට අර පළවෙනි හඳුනාගත්තු නැගීම පිළිබඳ ඇති වූ චක්කු විඥාන ඔක්කොම ඉවරයි. ඒවා නැතිලා ගිහිල්ලා. දෙවෙනි එක්කෙනා දකිනකොට අර තුන්වෙනි එක්කෙනා දකිනකොට දෙවෙනි එක්කෙනා හඳුනාගත් එකක් නැති වෙලා මේ විදිහට තමයි එදිනදා ජීවිතයේදී සෑම විටම ඇති වෙන ඇති වෙන චක්කු විඥාන නැති නැති යනවා ඒවා ස්ථිර ධර්ම නෙවෙයි ඒවා අනිත්‍ය ධර්ම ඒවා සදාකාලික ධර්ම නෙවෙයි ඒවා නිරුද්ධ වෙලා නිවි යන ධර්ම එතකොට ඒ අනිත්‍ය යනවා නම් නිරුද්ධ වී යනවා නම් ඒ වාගේ මම කියලා ගන්නට මගේ කියලා ගන්නට දෙයක් ඉතුරු වෙන්නට බෑ ඒක නිසා ඒවා අනාත්මයි කියලා තේරුම් ගන්නට ඕනේ ඒ ආත්මයක් කියලා දෙයක් නෑ. මම නෙවෙයි මගේ දෙයක් නෙවෙයි හේතුන් නිසා හටගත් දෙයක්. දැන් කන තියෙනවා මේ ඇගේ කනේ ශබ්දයේ ගොස් වදිනවා. ශබ්දයේ ගොස් වදිනාට පස්සේ ශබ්ද තරංග කනේ වැඩි වීම නිසා කම්බරේ කම්පණය වෙනවා. ඒ කම්පණය වීම ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය තුළින් මොළේ තරංග භාවයට පරිවර්තනය වීමක් සිදු වෙනවා. ඒ පරිවර්තනයේ මොළේ තරංග තමයි දැනීමක් බවට පරිවර්තනය වන්නේ. පස්සන්. එතකොට ඒ හේතුන්ගේ ක්‍රියාදාමය නිසායි තමයි අපි මේ ශබ්දය දැනගන්න සිතක් ඇති කරගන්න ඇති වෙන අපට ඇතිවන්නේ. අපි මේ ශබ්දය දැනගන්න සිතක් ඇති කරගන්නව නෙවෙයි. දැන් මේට මම කිව්වොත් මම මේ කියන ශබ්ද පුළුවන් නම් අහන්න නැතුව ඉන්න කියලා දැන්. දැන් ඕනේ නම් පුළුවන් නම් උත්සාහ කරන මම මේ ශබ්ද අහන්න නැතුව ඉන්නවයි කියලා. මේ අය කොතෙක් උත්සාහ කළත් මේ ශබ්ද තරංග ගොස් කනේ වදිනකොට ඒ පිළිබඳ දැනීමක් මේ අයට ඇති වෙනවා. මේ අයගේ දැනීමක් නම් මේ අයට ඒක පාලනය කරන්නට පුළුවන් දෙයක් තියෙනවා. Tamanගේ දෙයක් නම් Taman ඕන විදිහට උපදවා ගන්නට නැත්නම් නූපදවාගෙන ඉන්නට හැකියාවක් තියෙනවා. එහෙම නෑ. මේ හේතුන් නිසා හටගත් ඵල හේතුන් තියෙනකොට මේ ඵල ධර්මයේ පහළ වෙනවා. ඉතින් කියන්නේ පූර්ව සමාධිය තියෙනවා, ශබ්ද ඇහෙන්නේ නැති සමාධිය. ඒවට පස්සෙලා ඉන්නවා නම් මේ ශබ්ද අහන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් මේ ශබ්ද මේ ඇයට ඇහෙනවා. එතකොට ඒ ඇහෙන ඇහෙන ශබ්ද එතන මෙතනම නැති යනවා. මම මේ වචන පිට කරනවා පිට කරන පිට කරන වචනයක් වචනයක් පාසා සෑම වචනයක්ම නිරුද්ධ වෙනවා. මේ වචන මෙයාගේ කන්දරේ බැදීම නිසා ශබ්ද තරංග වැඩිම නිසා ඒ පිළිබඳ දැනීම ඇති වෙනවා. ඒ දැනීම ඇතිවන්නේ මේ ශබ්දයේ එල්බගෙන ශබ්දයේ එල්ලීගෙන. එතකොට මේ ශබ්දයේ එල්ලීගෙන ඇතිවෙන ශබ්දයේ දැනීම තෝත විඥාණය ශබ්දේ නැති වෙනකොටම නැති වෙනවා. බෑ. මොකද හේතුන් නිසා හටගත් ඵලය හේතුන් නිරුද්ධ වෙනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වී යන්නේ. එතකොට මම දැන් මේ ශබ්ද පිටකිරීම ඕන නම් තප්පර දෙකකට තුනකට නවත්තලා නවත්තන්නම්. එතකොට බලන්න මේ අයගේ කනටම අවධානය යොමු කරලා කෝ ඒ වෙලාවේ පහළ උසෝත විඥාන මේ දැනීම කියලා මෙන්න මම දැන් ශබ්ද නැවැත්ව බලන්න කන දෙසට අවධානය යොමු කරනවා. ඔක්කොම සෝත විඥාන නිරුද්ධ වෙලා ගිහිල්ලා එකක්වත් ඉතිරියලා නැහැ මේ ඇගේ සිත ශිෂ්‍යලා ඒ වෙලාවට හරියට සමාධියක් ආවකින් දැක්කම මේ සම්පූර්ණ ශූන්‍ය දර්ශනයක් දෙහිලියක් දකින්න කිතට හිතට කිසිම අරමුණක් නැති තත්ත්වය එතකොට මේ ශබ්ද ඇසීමේ සිත Taman කියනවා නම් සමාගයේ සිතක් තියෙනවා නම් මමයි යසන්නේ කියනවා නම් මෙතන මහා මුලාවක් තියෙනවා. එතන ආත්ම ආත්මීය සංකල්පන ආත්මයක් ඇත කියන හැඟීම තියෙනවා. මේක සම්පූර්ණයෙන් වැරදි. මේක හේතුන් නිසා හටගත් ඵල ධර්මයක්. මේ විදිහටමයි නාසයට ගඳ සුවඳ දැනුණාට පසු ඇතිවන ගහන විඥාන. මේ අය කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි. නාසයට යම් කිසි දුගදක් ආව නම් අපි ඒක දුගඳ දෙයක්, ඒක අප්‍රිය දුගඳ දෙයක් කියලා අපි අකමැති වුණායි කියලා ඒකට ඒ ගහන විඥානය ඇතිවීමට ඒ කරුණ බලපාන්නේ. කැමැති කැමැත්ත කැමැත්ත බලපාන කරුණක් නෙවෙයි ගඳ සුවඳ දායන නාසයේ වෙනදාට පසුව ඒහා සම්බන්ධ ස්නායු පද්ධතියේ ක්‍රියාද ධම්මේ ආදී විවිධ හේතුන් හරියට තියනවා නම් ධාන විඥානයේ කියන ප්‍රතිඵලය ඇති වෙනවා. ඒක මම හෝ මගේ ධර්මයක් නෙවෙයි. මේ විදිහටමයි දිව දිවට රසක් ගෑවුනාට පසුව අපි හිතමු තිත්ත රසක් කියලා. ඕක නොදැන ඉන්න පුළුවන් කමක් නෑ. නොදැන ඉන්නට පුළුවන් අද්දුම බය කියන්නේ 90ක් අතේ නොදැන ඉන්න පුළුවන් තත්ත්වයට සිද්ධ දිනු කෙනෙකුට ඉන්න පුළුවන්. නමුත් 100 100ම නොදැන ඉන්න තත්ත්වයට ඉන්න බෑ. දැනීමක් පහළ වෙනවා. එතකොට දිවේ පහළ වෙන දිවේ රස ගැනීම නිසා පහළ වෙන දැනීම ඇතිවීමට හේතු රාශියක් තියෙනවා. දිව තියෙන්නට ඕනේ, රස තියෙන්නට ඕනේ. රසයක් නැත්නම් ජීව විඥානයක් ඇති වෙන්නට බෑ. ඊළඟට දිව හා සම්බන්ධ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය නිසි පරිදි සිදු වෙන්නට ඕනේ. මොළයේ ශරීරයේ ක්‍රියාදාමය මේ ආකාරයෙන් සිදුවන්නට ඕන. ඊට අමතරව අර රුධිර සංසරණය ආදී දේවල් තියෙනවා. ඒ සෑම එකක්ම නිසිපරිදි සිදුවනොත් පමණයි ඒ දැනීමක් ඇතිවන්නේ. ජීවහා විඥානයක් ඇතිවන්නේ. ඒක මම හෝ මගේ කියලා ගන්නවා නම් සම්පූර්ණ මුලාවක්. මම මේ ජීවහා විඥානය ඇති කරගත්තාය කියනවා නම් ඒකත් මුලාවක්. මේ මුලාවට කියන්නේ අවිද්‍යාවයි කියන්නේ නොදක්කම මෝඩකම කියලා. මේ මෝඩකම තිබෙන නිසා තමයි සත්‍යයක් සිතනවා කියන නැත්නම් ආත්මයක් සිටිනවා මම සිටිනවා කියන හැඟීමේ ඉල්ප ගන්න හැල්මීමෙන් දැසගෙන ආත්ම දෘෂ්ටිය ග්‍රහණය කරන්නේ. එම නිසා මේ අවිද්‍යාව දුරවන්නට නම් ප්‍රඥාව සමාගයේ සිට තුළ ඇතිවිය යුතුයි. මේ ප්‍රඥාව තුළින් මේ ධර්මයන් විනිවිද අත්දකලා සමාගයේම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කරගත යුතුයි. ඒ පත් කරගත් කෙනෙකුට තමයි ඒ ආත්මයන් නැත කියන එක පහතෙන්ම තේරුම් ගන්නට පුළුවන් වන්නේ. මම කියලා කෙනෙක් නෑ මගේ කියලා සංවටණයක් නැහැ කියලා. එතකොට කයට දැනෙන ස්පර්ශ මේවා ස්පර්ශ හමු වුණාට පස්සේ කාය විඥාන පහළ වෙන. අපි හිතමු මේකේ කයි මధుරයක් කනවා කියලා. මధుරයක් කන වෙලාවේදී Taman කැමති උනන් නැකතුණා දුක්ඛ සාගත කාය විඥානය ඇති වෙනවා. දුකක් ගැන දෙන කාය විඥානය ඇති වෙනවා. ඉතින් ගැඹුරු නින්දක වාගේ තත්ත්වයකපත් වෙනවා නම් ඒක ඇතිවන්නේ නැහැ. මොකද දේශිතේ ක්‍රියා ක්‍රියාශීලී මනස නැති නිසා. එතකොට කාය විඥානය ඇති වෙන්නට හේතු තියෙනවා. හේතුන් ඇති වුණාට පස්සේ කාය විඥානය ඇති වෙන විශේෂයෙන්ම ඒ ඒ විඥානය පහළ වීමට හේතුපාදකෝ ඒ ශරීර කොටසේ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම සිදුවේ යුතුයි තිබිය යුතුයි එහෙම නැත්නම් ඒ දැනීම පහළවන්නේ අපි හිතුව හිරිවට්ටලා තියෙනවා ශේ නැති කරලා තියෙනවා එතකොට ඒ දැනීම පහළවන්නේ ඒ ස්නායු ක්‍රියාත්මක වන්නේ ඒ නිසා තාවකාලික වශයෙන් ඒවා කර්මන්නිකද භාවයට පත් කරන ඇති නිසා එතකොට ඒ හේතුන් නිසා කාය විඥානය ඇතිවන මනසත් මේමයි මනෝ විඥානය විඥානය කියන එක. මනසට විවිධ අරමුණු හමු වුණාට පස්සේ ඒ පිළිබඳ දැනීම ඇති වෙනවා. මේ ඇයිද මම කියවොත් එහෙම මොනවත් හිතන්නේ නැතුව දැන් ඉන්න කියලා විනාඩි 5ක් හිතෙන් හිතන්නේ නැතුව ඉන්න බලන්න. නොඑක් සිතුවිලි ඉබේම નિરાයාසින් ගලා යන්නට පටන් ගන්නවා. එහෙම මොනම සිටිල්ලක්වත් හිතන්නට හේතුව ඉන්නට පුළුවන්කම තිබෙන රහත්ෝ කෙනෙකුට පමණයි ඒක ස්වභාවයෙන්ම සිදුවන ක්‍රියාදාමයක්. සමාධිය ආදී ප්‍රඥා ධර්මයන් දිනු කරලා තියෙන කෙනෙකුට විශේෂයෙන්ම මහා පහළ මාර්ගඵලයක් හරි ලබලා තියෙන කෙනෙකුට ටික වේලාවක් එහෙම ඉන්නත් පුළුවන්. ටික වේලාවක් සමාහට වරුවක් දෙකක් දවස් දෙකක් හරි ඉන්නත් පුළුවන්. නමුත් දිගටම එහෙම ඉන්නට බෑ. සිටිවිලි එනවා. ඒ ආයාසයෙන් Taman ඕන විදිහට නේ Taman කැමති නැති වුණත් ඒ සිතිවිලි එනවා. සිතිවිලි ඇතිවීමට හේතු තියෙනවා. විශේෂයෙන්ම මොළයේ ක්‍රියාදාමයේ මේදී හේතුවන්නේ මනෝ විඥාන පහළ වීම සඳහා. එතකොට මේ මොළයේ ක්‍රියාදාමයන් නිසි පරිදි තියෙන තාක්කල් මනස ක්‍රියාත්මකව පවතින තාක්කල් අවිද්‍යාව නිරුද්ධ කරලා නොතිබෙන සාකල් ඒ සිතිවිලි ගලා යාම ස්වභාවික වශයෙන් සිදුවන දෙයක් තමන්ගේ එකක් නෙවෙයි තමන්ගේ සිතිවිලි නෙවෙයි තමා සිතිවිලි ඇති කරගත්තා නෙවෙයි ඒතොන් නිසා හටගත් ඵල ධර්මතාවය. එතකොට මේ නාමස්කන්ධය තුළ පවත්නා වූ විඥානයේ දැනීම කියන එක තනිකරම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නොවේ කියන හැඟීම ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. ඒක තමන්ටම තේරෙන්නට ඕන මේවා මම මගේ කියලා ගත්තේ මගේ තියෙන මෝඩකමට සත්‍ය වශයෙන්ම මෙහි මම මගේ කියලා ගන්නට දෙයක් නැහැ නේද කියන කරුණ මෙහෙටම අවබෝධ විය යුතුයි. මේ කියන කරුණ තේරුම් යෑම නෙවෙයි මම අදහස් කරන්නේ. ඕනෑම කෙනෙකුට පොඩා ළමයෙකුට උනත් කියන කරුණු තේරුම් ගන්න පුළුවන්, මතක තියා ගන්නත් පුළුවන්, තවත් කෙනෙකුට ඒක කියන්නටත් පුළුවන්. හරියට පොඩි ළමයි විභාග වලට පාස් විභාග වලට ගිහලා විභාග පාස් වෙනවා. මතක තියාගෙන ඉන්න අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා විභාගේ පාස් වෙනවා. ඒකේ මේකක් නෙවෙයි මෙහිදී අවශ්‍ය වන්නේ තමාගේම අවබෝධයයි. අර අසලා කියවලා දැනගන්න දැනුමයි සමාගයේ අවබෝධයයි අතර විශාල පරතරයක් තියෙනවා. ඒ සමාගයේම අවබෝධයයි මෙහිදී අවශ්‍ය වන්නේ. ඒ කියන්නේ මේ චක්ක විඥාන ආදී විඥාන කොටස් හයම ආත්ම නෙවෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි කියන හැඟීම හේතුඵල ධර්මතාවයක් විනා වෙන දෙයක් නිමතන්නේ නැහැ කියන එක සම්මන්තම ප්‍රත්‍යක්ෂ ලෙසම අවබෝධ වී යයිදී. මේක පිළිබඳව මේ සංඥා මාත්‍රයක් ඇති කර ගැනීම දැනීම මාත්‍රයක් ඇති කර ගැනීම කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ ඒ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා එම නිසා ඒ පිළිබඳව සමාගයේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුයි ඒකයි අර පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤෝහේ කියලා හැම දෙයක ධම්මේ ස්වාක්ඛාතදාස පාඩේ කියනකොට තම සමා සම සම නැන පමණින් දැනගත යුතු කියලා විලෝවඩ සංග්‍රහයේම දක්වලා තියෙනවා මට මතක හැටියට ඒ තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට අනුව මේ ධර්ම මේ දකින්නට පුළුවන් වෙනවා Tamanට අවබෝධ වන්නට. ඒතකොට නාමස්කන්ධේම තමයි වේදනාව තියෙන්නේ. මම මේ කතා කරන්නේ නාම රූප ආත්ම නොවේ කියන එක පෙන්වන්න කර ගැනීමට. මේ මේ ශරීරයයි සිතයි දෙක අරගෙන මේ මමයේ මේ මගේ කියලා හිතාන වැරදි මුලාවක සිටිනවා. ඒ මුලාව තියෙන තාක්කල් නැවත නැවත ඉපදී ඉපදී මැරි මැරි යනවා. අඩු වශයෙන් සෝවාන් වෙන්නටවත් බැහැ. ඒක නිසා සෝවාන් වෙනකොට මේ සක්කාය දිට්ඨිය කියන එක සම්පූර්ණයෙන් නැති කරන්නට ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මේ ධම්මවල ආත්මයක් ඇත. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහේ ආත්මයක් ඇත කියන හැඟීම. එතකොට මේ නාම රූප රූපයෙන් රූපේ රූපස්කන්ධයට අයත් ධර්මයන් නාමය කියන එකට වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරම ඇතුළත් දැන් අපි මේ විඥානය ගැන කතා කළා දැන් ඊළඟ එක කරුණු කියන්නේ වේදනාව වේදනාව කියන එක පොදු වචනයක් කියන එක මා කලින් කිව්වා සැප වේදනා දුක් වේදනා මඳහත් වේදනා මේ ඔක්කොම වේදනා කියන පොදු වචනයට අන්තර්ගතයි ඒකට කායික වේදනා දෙයට ඇතුළත් මානසික වේදනා දෙයට ඇතුළත් එතකොට මේ වේදනා එකක්වත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි, මම වේදනාව විඳිනවා නෙවෙයි. නමුත් සාමාන්‍ය ලෝක සත්‍යය හිතන්නේ මේක මගේ වේදනාව, මම වේදනාව විඳිනවා ආදී වැරදි දෘෂ්ටියක එල්බගෙනයි වේදනාව අත්දකින්නේ. එතන ආත්මයක් ඇත කියන සංකල්පනාව, ආත්මීය හැඟීම, ආත්මීය සංඥාව පිළිනවා. ඒ නිසා ඒක දුරු කරගන්නවා. දුරු කරගන්නත් නම් මේක හේතුඵල ක්‍රියාදාමයක් කියන එක පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. දැන් මේ කැමති නැහැ දුක් වේදනා ශරීරය තුලින් අපි උදාහරණ ශාරීරික වේදනා ගන්න ශරීරය තුලින් දුක් වේදනා ඇති වෙනකොට කවුරුත් කැමති නැහැ. හැම සත්‍යයක්ම කැමති සැප වේදනා විඳින්නට දුක් වේදනාවෙන් අත්විඳින්න. මේ අය කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි දුක් වේදනාවක් වෙන දෙන දෙයක් ශරීරයට දැනුණාට පසුව අනිවාර්යයෙන්ම දුක් වේදනාව ගෙන දෙනවා. කැමැත්තට හෝ අකමැත්තට අනුව සිදුවන දෙයක් නෙවෙයි හේතුන් නිසා හටගත් ඵල ධර්මයක් වශයෙන් ඒක සිදුවන්නේ. යම් කෙනෙක් අපිට මේ අම්ම සප්පේ දෂ්ට කළා කියන නැත්නම් මధుරේ දෂ්ට කළා හරි මොකක් හරි එහෙම නැත්නම් කෙනෙක් ගැව්වා නැත්නම් අත මිරිකුවා නැත්නම් ගින්දර වාගේ දෙයකට අදාහ වුණා නැත්නම් තද ශීතලත් අද උෂ්ණයකට පත් වුණා. මේ වාගේ තත්ත්වයක් කියලා උදාහරණයක් ගමු. කුඩා කුඩාන කියන්නේ පුළුවන් අපි කීපයක් ගමු ඒ වගේ එකක්. එතකොට ඒව ඒ ඒ හේතු ආවට පස්සේ Tamanට දුක් වේදනාවක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. කබ්ද ශීතලක් ඇති වෙනකොට දුක් වේදනාවක් ඇති වෙනකම් ඒ ශීතල ගැනන වාතයේ හරි මොකක් හරි දෙයක් වගේ ශරීරයේ ස්පර්ශ වෙන තාක්කල් දුක් වේදනාවක් ගෙනෙනවා. සද්ද උෂ්ණයක් ආවට පස්සේ ඒ සද්ද උෂ්ණය නිසා ඇති වෙන කායික දුක් වේදනාව අනිවාර්යයෙන්ම Tamanට අත්දකින්න සිදු වෙනවා. කැමැති වුණත් අකමැති වුණත් එහෙම ඒකේ ඇති. අපි එන කකුල කොහේ හරි තැනක වැදුණා, පෙරළුණා, නැත්නම් පැඩුණා, ඇට කටුවක් පුපෙරුවා ආදී මේ තත්ත්වවලට පත් වෙනයි කියලා. ඒ තියෙනකොට Taman කැමති වුණා, අකමැති වුණායි කියලා නෑ. මේ දුක් වේදනා ඇති වෙනවා. දුක් වේදනා වෙන දෙන හේතු තියෙනකොට දුක් වේදනාව ඇති වෙනවා. හේතු නිසා හටගත් ඵලයක්. මම සැප වේදනා සැප වේදනා අර දුක් වේදනා වගේ නිකම්ම ශරීරය තුළින් ඇතිවන්නේ නැහැ. සැප වේදනා හොයා ගන්නට ඕන. නිකං සැප වේදනා ලබන්නට බෑ. සැප වේදනා ගැන දෙන කරුණු අපි හොය හොයා හොය හොයා ලං කර ගන්න. ඒකට තමයි බොහෝ දෙනෙක් මහන්සි වෙන්නේ. Tamanට සැප වේදනා ගැන දෙන දේවල් සොයලා ලං කර ගන්නට කටයුතු කරන එක තමයි බොහෝ සාමාන්‍ය මිනිස්යා කරනු ලබන්නේ. ඒ කියන්නේ නිවන් යාම සඳහා නෙවෙයි සංසාරයේ දිග්ගැසීම සඳහා කරන දේවලුයි කරන්නේ. එතකොට මේ සැප වේදනාව කොච්චර Taman කැමැති වුණත් ඇති වුණාට පස්සේ දිගටම තියාගෙන ඉන්නට බෑ. ඇති වෙච්ච සැප වේදනාව නැති කියලා. Taman කොච්චර කැමති වුණත් සැප වේදනාවක් Taman ඕන විදිහට ඇති කර ගන්නට බෑ. ඒකට අවශ්‍ය හේතු තියෙනවා. අපේ තෝරම් කිසිවසවත් කැමමක් කාලා ඒ තුළින් සැප වේදනාවක් විඳින්නට කෙනෙක් බලාපොරොත්තු වෙනවා කියලා. දිව කිනවන්නට ලෝකේ බොහෝ දෙනා බොහෝ දේවල් කරනවා. එතකොට ඒ කයි දිවේ රසයක් අපි තෝ හොඳ රසවත් දෙයක් දැන් ගෑවිලා තියෙනවා ඒක නිසා ඒ වෙලාවේ රස වේදනාවේ විඳිනවා සැප වේදනාවක් තමයි අත්දකිනවා. මේ වේදනාව ඒ දිවේ ඒ රස ගෑවි තිබෙන තාක්කල් පමණයි පවතින්නේ. ඕනනම් ගෙදර ගියාට පස්සෙ දිවට ඔය සීනි වැනි දෙයක් කටේ තියාගෙන රස වේදනාව දෙසම සිතින් බලාගෙන ඉන්න ටික වේලාවක් යනකොට ඒ වේදනාව ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා නිරුද්ධ වෙලා යන ආකාරය දකින්න. ඒ දකිනකොට Tamanට තේරෙන්නේ සැප වේදනාව කියන එක තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි Taman කොච්චර ආස කළා. සැප වේදනාව නිකන් ඇති කරගන්න බෑ. අපිට දිවට රසයක් ගෑවෙන්නේ නැතුව කිසිම ආකාරයෙන් ඒ ඒ රසයේ පිළිබඳ වේදනාවක් ඇති කරගන්න බෑ. යම් දෙයක් අනිවාර්යයෙන් මේක දිවේ ගෑවෙන්නේ නැතුව. එතකොට ඒ වේදනාව සුඛ වේදනාව ආත්මය ආත්මයක් කියලා ගන්නවා නම් ඒක මුලාවක්. අපි හිතමු කයට ස්පර්ශයක් බින්දලා සැප වේදනාවක් පිළීමට බලාපොරොත්තු වෙනවා කියලා කෙනෙක් බොහෝ දෙනෙක් ওই කයින් ලැබෙන ස්පර්ශ නිසා ඇති වෙන සැප වේදනාව විඳීමට ආශාවෙන් තමයි කටයුතු කරන්නේ. ඒවා ජීවී හෝ අජීවී වස්තු තුලින් ඒවා ලැබෙන. එතකොට ඒ අපට ඒ සැප වේදනාවක් ගෙන දීමට අවශ්‍ය වෙන ඒ පොට්ටබ්බ රූපය ඒ කියන්නේ කයට ස්පර්ශ වෙන දේ නැත්නම් පුළුවන් දේ සැප වේදනාවක් ලබන්න. කොහෙත්ම බෑ. ඒකයි ස්පර්ශ උනත් ඒ කය හා සම්බන්ධ ස්නාය දාන පන්තියේ ක්‍රියාදාමය ආදී විවිධ හේතු තියෙනවා. ඒ හේතුන්ගේ කොහොම සංයෝගයක් එකතුවක් තිබෙන්නට ඕනේ. ඒ කය තුලින් ඇති වෙන සැප වේදනා විඳින්නට. ඇතිවෙච්ච සැප වේදනාව දිගටම පවතින්නේ නැහැ නැතිලා යනවා. එතකොට මේ සැප වේදනාවක් විඳින විට මේ මම විඳිනවා මගේ විඳිනවා කියලා හිතෙනවා නම් මගේ වේදනාව කියලා හිතනවා නම් ඒක හිතේ තියෙන හැඟීමක්. තමන්ගේ හිතේ තියෙන මුලාව නිසා ඇතිවෙන වැරදි සංඥාවක් පමණයි ඒක. ඒක නිසා වේදනාව කියනක හේතුන් නිසා හටපත් ධර්මයක් කියලා හිතන්න. අනිත් අතින් ඇතිවෙච්ච වේදනාව ඔක්කොම නිරුද්ධ වෙලා නිවිද යනවා. දැන් මේ ජීවිතේ පුරා ඇති වුණා නම් යම් කිසි දුක්ඛ මෙදහත් වේදනාවල් ඒ සෑම එකක්ම දැනෙන්නේ. ඔක්කොම නිරුද්ධේලා ගිහිල්ලා. මේ සැප වේදනාව මමය මගේ ආත්මය කියලා අපි ගත්තනම් ඒක නිරුද්ධ වී ගියාට පසුව මම කියලා ගන්නට මොනවද ඉතිරවන්නේ? දැන් අපි හිතමු ඊයේ සැප වේදනාව වින්දා. ඒවා මම මගේ කියලා ගත්තා. දැන් ඒ සැප වේදනාව දෙස බැලුවොත් මොනවද ඉතිරවලා තියෙන්නේ මොකක්වත් නැහැ. ඊයේ ඒ වින්දපු සැප වේදනාව මමය මගේය මගේ ආත්මය කියලා ගත්තාම දැන් මොනවද ඉතිරවලා තියෙන්නේ? ඒක ගන්නට මමය මගේ කියලා ගන්න. මගේ ආත්මය කියලා ගන්න. කිසිවක් ශේෂ නොවීම නිරුද්ධ වී ගොස් තිබෙනවා. තිබෙන්නේ. නිසා ඒවා අනවත්මයි කියලා තේරුම් ගන්න මේ සිටේ තියෙන ධර්මතාවයක් තමයි වේදනාව. උපේක්ෂා වේදනාව කියන්නේ මදහත් මදහත් වේදනාවට උපේක්ෂා වේදනාව කියන්නේ. ඒක ඇතිවන්නට සැප දුක් වේදනා දෙකම නැති වෙනවා. අපි මදහත් වේදනාව තේරුම් ගන්නට අපහසුයි සාමාන්‍ය භාවනාදී නැති කෙනෙකුට සැපයක්වත් දුකක්වත් නැති වේලාවට තියෙන මදහත් වේදනාව. දැන් ඔන්න මොකකටද සැපයක්වත් දුකක්වත් නැතුව කෙනෙක් ඉන්නවා. දුක් වේදනාව කාප ගමම මදහත් වේදනාව උපේක්ෂා වේදනාව නැති කිය. නැත්නම් සැප වේදනාව කාව ගමම මදහත් වේදනාව නැති කිය. ඔකේ උපේක්ෂිත මදහත් වේදනාව දිගටම පවතින ධර්මයක් මේ අනාත්ම ධර්මයක්. ඒක උපේක්ෂා වේදනාව නැතිවීමට හේතු තියෙනවා. ඒ හේතු තියෙන තෝරන උපේක්ෂා වේදනාව ඇති වෙන. විශේෂයෙන්ම දුක් වේදනාව දෙන දෙන හේතුන් නැති බව සුඛ වේදනා වෙන දෙන හේතු නැති බව කියනවා. ඔය සූවිසපත් එහෙම කියනකොට කියනවා අවිගත පච්චෝ කියලා ප්‍රත්‍ය ධර්මයේ ගැඹුරු කරුණු මේ තේරෙන්නේ. එතකොට ඒ උපේක්ෂා වේදනා ඇතිවීම සඳහා තිබිය යුතු කරුණු තිබෙන තාක්කල් උපේක්ෂා වේදනාව නැතහත් වේදනාව තියෙනවා. මේ වේදනාව මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක මුලාවක්. මොකද හේතුන් නිසා හටගන්න ධර්ම වලට මම මගේ කියලා හිතනවා. ඉතින් මමය මගේ කියන එක තමාගේ හිත තුළ තියෙන හැඟීමක් විතරයි. වෙන මොකක්වත් නෙයි. තමන්ගේ ශරීරයේ දෙස බලලා මේ මමයේ මගේ කියලා හිතන එක තමන්ගේ හිතේ තියෙන හැඟීමක් පිටතරයි. අනිත් හැම දෙයක් පිළිබඳවත් යම් කිසි කෙනෙක් මම වගේ කියලා හිතනවා මේක හිතේ තියෙන හැඟීම. තමන්ගේ දේක අරගෙන මේ මගේගේ මගේගේ කියලා නම් මේ මගේ බව තියෙන ගී නෙවෙයි. තමන්ගේ සිත තුළ නැත්නම් ගේ ඉදමක් අරගෙන මගේ ඉදම මගේ ඉදම කියනවා නම් මේ මගේ බව තියෙන ඉදම නෙවෙයි. තමන්ගේ සිත තුළ තමන්ගේ වාහනයක් කාර් එකක් මෝටර් බයිසිකලයක් වෙන දෙයක් කරන මේක මම මගේ කියනවනම් මෝටර් බයිසිකලේ කාර්ය වැනි වාහනේ නෙවෙයි කියන හැඟීම තියෙන්නේ තමාගේ සිත තුළ. මේ විදිහට තමන්ගේ ශරීරය අරගෙන මම මගේ කියලා හිතනවා ඒකත් සිත තුළ තියෙන හැඟීමක් විතරයි සංඥාවක් විතරයි. මේවා තේරුම් ගන්නට බැරිකමට කියන්නේ මෝඩකම කියලා. ඒ මෝඩකම තියෙන තාක්කල් මේ ඔක්කොම මම මගේ කියලා උපාදාන කරනවා. ඒ කියන්නේ සතිය සිතින් අල්ලා ගන්න ග්‍රහණය කරනවා. ඒ කියන තාක් කල් ඉතින් සංසාරේ යන්නට වෙනවා. ඉපදී ඉපදී මෙරි මෙරි යන්නට වෙනවා. සංසාර දුකින් මිදෙන්නට නම් නිවන් දැකීමට නම් අනිවාර්යයෙන්ම මේ කරුණ අවබෝධ වී යා යුතුයි. අනාත්ම ස්වરૂපයේ දතේදී. ඊළඟට සංඥා සංඥා කියන්නේ හේතුසිතේ තියෙන එක්තරා කොටසක් සංඥා කියන්නේ හඳුනා ගන්න දේවල් හඳුනා ගැනීමට හේතු වෙන කාරණා රාශියක් තියෙනවා දැන් ඇහැට රූපයක් වෙනාට පස්සේ රූපය අපි හඳුනාගන්න. ඒක හඳුනාගන්න ආකාර රාශියක් තියෙනවා. ඒ කියන්නේ හඳුනා අපි හඳුනාගන්න පුළුවන් මේක හොඳයි කියලා, මේක නරකයි කියලා, ලස්සනයි කියලා, කැතයි කියලා. කෙනෙකුට හොඳ එකක්, තවත් කෙනෙකුට නරකයි කියලා හඳුනාගන්න. කෙනෙක් ප්‍රිය කෙනෙක් කියලා හිතන කෙනා තවත් කෙනෙකුට ඒ ඒ ප්‍රිය කෙනාම අප්‍රිය කෙනෙක්. කෙනෙක් මිතුරෙක් කියලා හිතන කෙනා තවත් කෙනෙකුට තව කෙනෙක් හඳුනාගන්නේ හතරෙක් කියලා. එක එක්කෙනාගේ හිතේ තියෙන ස්වરૂප මත ඒ හඳුනා ගැනීම තීරණය. අනිත් එක අපේ පසුගිය අත්දැකීම් තියෙනවා. අත්දැකීම් වලින් අපි විවිධ විදිහට හඳුනාගෙන තියෙන්නේ. ඒ අත්දැකීම් සඳහා ගැනීමට හේතු වෙනවා. ඇහැට රූපයම වෙලා ඒ පස්සේ නිසා ඒ රූපේ හඳුනා ගැනීමට හේතු පාදක වන කරුණු ওই විදිහට රාශියක් තියෙනවා. එතකොට ඒ අවිද්‍යාව ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මුලාව නිසායි අපි මේ විවිධ විදිහට හඳුනාගන්නේ. මෙතන ගෑණියක් ඉන්නවා, මිනිහෙක් ඉන්නවා, සප්පයක් තියෙනවා, ගේ අඳුරක් තියෙනවා ආදී වශයෙන් හිතන්නේ ඒ ඔක්කොම සංඥා ඒ සංඥා තුළින් මේ විදිහට සංඥා ඇති කරගන්නේ සිත තුළ තියෙන අවිද්‍යාව ක්‍රියාත්මක වන තාක්කල් මෝඩකම තියෙන තාක්කල් රහත්ෝ කෙනෙකුගේ සිත තුළ කිසිම සංඥාවක් නැහැ ඒ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කරන නිසා ඔරේ දකින්න දේවල් දකින්න එච්චරයි ඇහෙන දේවල් ඇහෙන එච්චරයි ඒව හඳුනාගන්නේ හඳුනා ගැනීමක් ඉබේ ඇති වෙන්නේ අවශ්‍ය නම් හඳුනා ගන්න පුළුවන් මේක වෙනම දෙයක් ඉබේ පහළවන්නේ හඳුනාගෙන එතකොට මේ හඳුනා ගැනීම ඇතිවීමට අවිද්‍යාවත් එක්තරා හේතුවක් මේ විදිහට හේතුන් නිසායි හඳුනා ගැනීම ඇතිවන්නේ ඒ හඳුනාගත්තු හඳුනා ගැනීම වහාම නැති යනවා. දැන් ඔන්න කුරුල්ලේ කන ශබ්දයක් ඇහෙනවා. අපි ඒක කුරුල්ලේ කන ශබ්දයක් කියලා හඳුනාගත්තා. මේ කුරුල්ලා හඳන ශබ්දේ නතර වෙනකොටම ඒ හඳුනා ගැනීමත් එතනම කඩාගෙන වැටෙනවා. එතනම නිරුද්ධ වෙනවා. එතකොට හඳුනා ගැනීමට හේතුපාදකෝ යම් කරුණ තියෙනවා නම් ඒ කරුණ නිරුද්ධෝ ගිය නිරුද්ධ වුණාට පසුව ඒ හඳුනා ගැනීමත් අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වී ගියාට පසුව හඳුනාගත්තයි කියලා කියන්නට දෙයක් නැහැ. ඔක්කොම නිරුද්ධ වෙනවා. නිවිලා. මම හදාගත්තා කියනවනම් ඒකත් සමාජයේ සිටෙල්ලක් පමණයි ඒ සිටෙල්ලෙත් නැති යනවා මේ ජීවිතේ පුරා මෙතෙක් කොච්චර දේවල් අපි අඳුනාග නැද්ද ඒවා දැන් එකක්වත් මේ වෙලාවේ නැහැ ඔක්කොම නිරුද්ධ වෙලා නිවිලා ගියනවා එහෙමනම් මේ හඳුනා ගැනීම ඔක්කොම නිස්සාරෝ ධර්ම ආත්ම නෙවෙයි අනාත්ම ධර්ම හේතු නිසා හටගත් ධර්ම කියලා අවබෝධ වී යයිතේ විඥානය කියන්නේ දැනීම ඒක මා කලින් කියවා එතකොට සිතේ කියන වේදනා සංඥා සංකල්ප සහගතී විඥාන කියන කොටස් හතරම තමයි සිත කියන්නේ සිතේ තියෙන කොටස් හතරකේ ඒ කොටස් හතර එකිනෙකක් අරගෙන බලන්න ඕනේ ඔය විදිහට ඉතාම සරල වශයෙන් අපි මේ කරුණු කිහිපයක් පමණයි පෙන්වන්න කලේ ඒ විදිහට බලලා අවබෝධ කරගන්න මේ එකක්වත් මම හෝ මගේ කියලා ගන්නවා නම් මේක වැරදි දෙයක් මේ ඔක්කොම අනාත්ම ධර්ම මේ ඔක්කොම හේතුඵල ධර්ම කියලා අවබෝධ කරගන්න අවදාහරි දවසට නිවන් දැකීමට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ මේ කුසලයේ පවා මෙයාට හේතු වෙනවා. වෙනත් ධර්ම ශ්‍රවණය කරනවා වගේ නෙවෙයි. ඒක නිසා ඒ විදිහට සමා විසින්ම ඒ අවබෝධය ඇති කරගත යුතුයි. එතකොට නාම රූප තමන්ගේ ශරීරය ගත්තාම නාමය කියන්නේ සිත රූපේ කියන්නේ කය. මේ ශරීරය ගත්තාට පස්සේ මේ ශරීරය නිසා තමයි බොහෝ දෙනෙක් මෙතන ඉස්තියක් ඉන්නවා පුරුෂයෙක් ඉන්නවා ලස්සනයි කැතයි උසයි මහතයි තරුණයි ආදී වශයෙන් විවිධ ආකාරයෙන් අරගෙන මේ ශරීරයට ඇලිලා බැඳිලා උපාදාන කරගෙන ග්‍රහණය කරන ආශා කරගෙන කාමය ආදී දේවල් ඇති කරගෙන පටිඝය ආදී දේවල් ඇති කරගෙන කටයුතු කිරීමට උපයෝගී වේ කරගන්නේ පාදක කරගන්නේ මේ ශරීරය. ශරීරයේ නියම තත්ත්වයේ තේරුම් ගන්නට හැකියකම නිසා විශේෂ දුරක්. දැන් මනුෂ්‍ය ශරීරයක් ගත්තොත් එහෙම කාල වේලාවට අනුකූල ඉතාකෙකින් අපි මේ කරුණ ඉදිරිපත් කරන්නේ අපිට මනුෂ්‍ය ශරීරයක් ගත්ත උදාහරණයට එතකොට මේ මනුෂ්‍ය ශරීරයේ මව්කුසල ඉස්සලම ආවේ කොහොමද කියලා කල්පනා කරන අම්මයි තාත්තයි දෙන්නගේ සංයෝගයක් තිබුණා ඒ සංයෝගය නිසා දහස් කොටස් දෙකක එකතුවක් ආවා ඒ එකතුවට ප්‍රතිසන්දි විඥානය කියන විඥානය ගිහිලා එක්කුණා. කලල් රූපේ සැදී පහළ කරනවා. මේ කලල් රූපේ රූප කොටස Tamange නෙවෙයි අම්මගේ තාත්තගේ. ඒවා මම කියනවා නම් මගේ කියනවා නම් එතන මුලාවක්. අම්මගේ තාත්තගේ කොටස් අනුන්ගේ විනා තමන්ගේ නෙවෙයි. ඊට පස්සේ ඒවා මව ගන්න ආහාර පාන නිසා ශරීරය වැඩිනවා අම උපසතුල. මේ මව ගන්න ආහාර පාන පෙකන වැල් තුලින් ඒ දරුවාට ලැබෙනවා. ඒ නිසායි දරුවාගේ මේ කලර රූපය වර්ධනය වන්නේ. එතකොට මේ වර්ධනය වීමට හේතුපාදක වුණේ අම්මා ගන්න කනබන ආහාර පාන. ඒවා Tamange නෙවෙයි අනුන්ගේ ඒ කනපන ආහාර වල තියෙන පඨමි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි. අර ප්‍රතිසන්දි විඥානේ මෞකසේ ගිහිලා එල්බගෙනකොට අම්මයි තාත්තයි එකතු වීම නිසා පහළ වූ ධාතු කොටස් වල තියෙන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියන කොටස් හතර. ධාතු කියන එකේ අර්ථය සත්‍යයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. පොදු ඇති විය තියෙන නැති නැති යන ක්‍රියාදාමයක් කියන එකයි. එතකොට පඨවි ධාතුව කියන්නේ යම් කිසි දෙයක තියෙන රූපයක තියෙන පස්කන ගතිය. පණ නැතිව පණ නැති රූපයක තියෙන පස්සන ගතියටයි පටවේ ධාතුව කියන්නේ. ආපෝ ධාතුව කියන්නේ වතුර ගතිය තෙතමන ආදී. තේජෝ ධාතුව කියන්නේ රස්නය සීතල ස්වરૂපේ. වායෝ ධාතුව කියන්නේ පින්දෙන හැකිලෙන වැනෙන ආදී ස්වરૂපේ. එතකොට ඕනෑම පණ ඇති පණ නැති රූපයක් මේ කොටස් හතරම තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තමන්ගේ ශරීරයේ හැම ගත්තොත් එහෙම ඒ ශරීරයේ හැමේ සිතමනියක් තියෙන වේලිච්ච නමක් අනුව කල්පනා කරලා තමන්ගේ හැම දෙස සංසන්දනය කරලා බැලුවොත් තමන්ට තේරෙන්නට මේකෙත් සිතමනියක් තියෙනවා වතුර ගතිය කියන්නේ ඒකයි ඒක තමයි ඒ තියෙන අපෝ ගතිය ඒ සමේ තියෙන ප්‍රශ්නයක් හෝ සීතලක් අල්ලනකොට ඒක දැනෙනවා මේක තමයි තීග්‍රෝ ගතිය කියලා කියනවා ඒ සම පින්බිලා තියෙනවා. දැන් හැකිලිච්ච වේලිච්ච හැම රැල්ලේ සිට තත්ත්වයකුයි එසේ නැති පින්බුණු සමකුයි දැස සංසන්දනය කරලා බැලුවොත් ගොර හැටි වේලිච්ච හැමක් සමග සංසන්දනය කරලා බැලුවොත් Tamanට තේරෙනවා මෙතන පින්බුණු ස්වરૂපයක් තියෙනවා. මේ සමේ තියෙන පින්බුණු ගතියක් ඒක තමයි ඒ තියෙන වායුව ගතිය. මේ සම වේලිලා අපි තුමෝ ඔය රබාන කහමක් වගේ තත්ත්වයකට පත් කරලා සූචලා හරි පස් වෙලා හරි අලු වෙලා යනවා මේ පස්සෙලාම යන එක ඒ පස්සන ස්වરૂපයේ පස්සන කොටස මේ සමේතිය. නැත්තම් මේ සම කුණේ කුණේ කියලා පොළොටම පස්සනවා කියන ඒ පස්සන කොටස මේ තියෙනවා. ඒ පස්සන කොටභාවයට පස්සන කොටස තමයි පඨවි කියන්නේ. ඒතකොට මේ සමේ තියෙන පඨවි ධාතුවක් ආපෝ ධාතුවක් තේජෝ ධාතුවක් වායු ධාතුවක් කියන කොටස් හතරම. පණ ඇති පණ නැති ඕනෑම රූපයක් ඇතුළත තියෙන මේ මූල ධාතු හතරෙන්. එතකොට මෞපසේ ඉස්සලම පිළිසිඳ ගන්නකොටම බීජයක් අනුන්ගේ පඩමේ ආපෝ තේජෝ වායෝ අම්මගේ තාත්තගේ Tamange නෙවෙයි කියලා දකින්න. මව්කුස දී වැඩුණේ බාහිර වශයෙන් ඇති වූ පඩවේ ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින් අම්මා කනබුන දේවල් තමයි එයාගේ ශරීරයට අම්මගේ පෝෂ්‍ය ගුණ තමයි ඒකේ ශරීරය වැඩි වීම. එතකොට ඒක කොහොම බාහිර තමන්ගේ නෙවෙයි. ඒවයිට මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා මේක මෝඩකම. ඊට පස්සේ දැන් මව් කුසෙන් බිරුණාට පස්සේ කවල පොවල නාවල ඔක්කොම දේවල් ඉතින් කන්න බොන්න දෙන්නේ පෑ කිරි පන් කෙලවලු පළතුරු ආදී ඔක්කොම දෙන්නට. ඒ තත්ත්වෙට දීලා දීලා තමයි මේ තත්ත්වෙට මේ ශරීරය ගොඩනගලා තියෙන්නේ. ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ඒ අපේ කන බොන දේවල් වල තියෙන මොනවද? ඔක්කොම පටවිය ආපෝ තේජෝ වායු මූල ධාතු. මේ මූල ධාතු හතරෙන් තමයි මේ ශරීරෙත් හැදුනේ. එතකොට මේකේ අයිතිකාරය බාහිර පටවිය ධාතු, බාහිර ආපෝ ධාතු, බාහිර තේජෝ ධාතු, බාහිර වායු ධාතු. තමන්ගේ නේ. තමන්ගේ කියලා හිතනවනම් ඒක සිතිවිල්ලක් විතරයි. ඒ වගේම තමයි මේක බාහිර වායෝ දහතු තමන්ගේ නෙවෙයි කියලා හිතනවා නම් ඒකත් සිතෙන් අපිට ස්වභාවික ධර්ම ස්වභාවික ධර්ම වශයෙන් ඔය පවතින එච්චරයි සත්‍යය. එතකොට මේ ශරීරය මරුණා කියලා හිතන්න. මරුණාට පස්සේ මොකද වෙන්නේ? මේකේ තියෙන අර බාහිර පඩවියාපෝ තේජෝ වායෝ වලින් මේක හැදිච්ච නිසා ඒ අයිතිකාරයන්ට මේක දෙන්න ඕනේ අපව. බාහිර අයිතිකාරු. ඒක නිසා තමන්ගේ ශාරීරිය ඇත්තේ තියෙන උලඟ බාහිර උලඟට එක තියෙනවා. ශාරීරිය පුපුරනකොට, බොන වෙනකොට, උච්චනකොට ආදී වශයෙන්. ඒ ශාරීරිය ඇතුලේ තියෙන වතුර කොටස් කොනේ කොනේ යනකොට හරි කොච්චනකොට හරි වාස්ප වෙලා යනවා. පොළොවට උරා ගන්නවා, වාස්ප වෙනවා. නැවත වැස්ස බවට පරිවර්තනය වෙනවා. ආපහු වතුර වලටම පරිවර්තනය වෙලා යනවා. මේ ශාරීරියේ කොටස් කොනේ කොනේ කොනේ කොනේ කියලා පොළොවටම පස්සෙනවා. නැත්නම් ගින්දරට දාලා පිච්චොත් එහෙම අළු වෙලා දානම් පස්වල භාවයටපත් වෙනවා. ශරීරයේ තියෙන පඩවි කොටස් බාහිර පඩවියකටම අපි බාර දෙනවා. ඒ පඩවි කොටස් බාහිර දෙනකොට ඒ හා සම්බන්ධව තේජෝ කොටසකුත් තියෙනවා. රස්නය ශීතල. ආපෝ කොටස් යනකොට ඒ හා සම්බන්ධ තේජෝ කොටසුත් තියෙනවා ශීතලක් උෂ්ණය. වායෝ කොටස් යනකොට වායේ වාතයේ තියෙනවා ශීතල උෂ්ණ වේද ශීතල ස්වභාවයක්. ඒකයි සමග තේජෝ ධාතු කොටසක් යනවා. එතකොට මේ ශරීරයේ පටන් ගත්තෙම බාහිර පටවියා පොතේජෝනි. වැදුනේ වැඩිලා මේ தත්ත්වයට පත් වෙලා තියෙන්නේ බාහිර පටවියා පොතේජෝ වායු. ආ මරණයට පස්සේ ආපහු මේක දෙන්නේ බාහිර පටවියා පොතේජෝ වායු වලට. මේක මම මගේ කියලා ගන්නවා නම් මොලාව. මම මේ කියන කාරණා මේ ඇයිට අවබෝධ වෙන්නේ නැත්නම් කවදාවත් මේ කියන කාරණාවේ තියෙන පරම ගම්භීර සත්‍යතාවයේ තේරුම් ගන්නට බැහැ. තමන් අවබෝධ කරගත යුතුයි. අනිත් එක මේ ශරීරය Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. හේතුන් ගන්නව පවතින දෙයක්. ශරීරය ඇතුලේ හේතු තියෙනවා. කර්මයක් එක්තරා හේතුවක්. ආ අපි ගනු ලබන ආහාරත් එක්තරා හේතුවක්. සිතත් එක්තරා හේතුවක්. සීත උෂ්ණ වැනි දේවලුත් එක්තරා හේතුවක්. මේ හේතුන් නිසා තමයි මේ ශරීරය පවතින්නේ. අපි අධික සීතල උෂ්ණය රොක්තු දෙන්නේ නැති වෙනකට අපි කුත් නැල්ල වෙනවා. සීතල රොට්ටු දෙන්නේ නැත්නම්කට අපි ගොඩ නැගලා වෙනවා. බාහිර සීතල උෂ්ණ දෙක නිසා තමයි අපේ ජීවිතේ පවතින්නේ, මරණ නැතුව පවතින්නේ. එතකොට අපි කනබන ආහාර නිසා මේ ශරීරය පවතින කැම බීම නදී දුමානිය දෙකක් එහෙම ඉදිරියට නැරලා යනවා. අපි ගන්න හුස්ම නිසා මේ ශරීරය පවතින හුස්ම නැති වුණොත් එන විනාඩියක් දෙකක් තුනක් නැති යනකොට මැරිලා යනවා. ඊළඟට මේ මූල ධාතු අතර පඩේ ආපෝ තේජෝ වායෝ මූල ධාතු අතර එකක් හරි උස්සන්න වෙලා වැරදි විදිහට ක්‍රියාත්මක වෙන්න කියලා ධර්මයට දැන. ඒවා සමබරතාවයෙන් තියෙන්න ඕන. ඊළඟට කර්ම ශක්තියක් තියෙන. කර්මයක් තියෙනකොට මේ කන ටික පවතින කන එකේ තියෙන පණ ටික මෙන්න තියෙනවා. ඒ නිසා කර්මයක් තියෙනවා. ඊට අමතරව මේ රූපේ කරන්නේ සම්බන්ධ සිතක් බලපානවා. අපි සිනහ වෙනකොට සන්තෝෂයෙන් ඉන්නකොට මූණේම හරි ප්‍රසන්නයි. මේ ඇයික දන්න. තරහ ගිහිල්ලා ක්‍රෝධයෙන් පුපුරනකොට මූණේම කළු වෙලා විරූප වෙලා දකින්න සත්තක් වේය. ඔබට සිතට අනුව රූප වෙනස් වෙනවා. එතකොට මේ විදිහට රූප ඇති වෙන හේතු තියෙනවා මේකේ. පටපත් වෙන වෙලාවට ජරාවටපත් වෙනවා. ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. මැරෙන වෙලාවට මැරෙනවා. මැරීමට පස්සේ ගුණ විගුණ යන්න ඕන වෙනකොට ගුණ විගුණ ගුණ විගුණ යනවා. අපට ඕනෑ විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ රූපේ. අපි කොච්චර ලස්සනද අපි ලස්සනද ඉපදිලා නැත්නම් අනේ මම ලස්සන වෙන්න ඕන ලස්සන වෙන්න ඕන කියලා කොච්චර මේකත් දැම්මත් හරියන්නේ ඒ උත්පත්ති ලැබුව ඒ තත්ත්වයේ ඉන්නවා. කොහාහිර වශයෙන් පාට ගෑවට ඇතුලේ තත්ත්වයේ ඉන්නවා. එතකොට අපි හිතමු කෙනෙක් මහත් තත්ත්වයට පස්සලා ඉන්නවා කියලා කොච්චර කෙට්ටෙන් නැතුව ඉතින් මේ මිනිසුන් මේ සමහත් චෙක් වෙන්නට බෑ. ඒක හැදිලා තියෙන්නේ එහෙම තමයි. නැත්නම් ඊටාම කිට්ටුවා ඉන්නවා මම මහත් වෙන්න ඕනේ කියලා ඉතර ඒ මහත් වෙන්න බෑ. කළු අය ඉන්නවා සුදු පාට අය ඉන්නවා. ඉතින් කළු අය සුදු වෙන්න ඕනේ. සුදු අය කළු වෙන්න ඕනේ. එහෙමත් බෑ. නැත්නම් හැමෝම කැමති තරුණයෝ වගේ ඉන්න තරුණියෝ වගේ. අනේ මම හැම දවසෙම තරුණියෙක් තරුණියෙක් වගේම ඉන්නේ කියලා ඉතට එහෙම හරියන්නේ නැහැ. අවුරුදු 30 35 40 මැදි විය සමහරම බා ඒ පස්සේ වැඩි විය ඔක්කොම යනවා. ආ වයස්ගත වෙනවා ඔක්කොම වෙනවා ඒක වළක්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි පොඩි ළමයෙක් පුංචි ළමයෙක් වගේ හැමදාම වෙන්න පුළුවන් කමක් නෑ ඒවා වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි යන දැන් මේකේ පුංචි ළමා කාලේ ගත්තොත් එහෙම කීකී දරුවෙකුගේ තත්ත්වය ගැන දැන් හිතලා බලන්න ඒ රූපේ දැන් තියෙනවා අවුරුදු 4 5 කෙලිද වයසේ සිට පොඩි ළමා වයස ගැන කල්පනා කරන ඒ රූපේ දැන් තියෙනවා අවුරුදු 10 12 තත්ත්වයේදී මම 10 12 වෙනකොට අර පුංචි කාලේ තිබුණ එකක් නෑ අවුරුදු 4 5 තත්ත්වයක් නෑ 10 12 දැන් අවුරුදු 18 18 තරුණියට පස්සේ අර පුංචි කාලේ රූපේ එක කොටසක්වත් දැන් තියෙනවා ඒක දැන් මැදි වියට ගිහිල්ලා වයසට ගිහිල්ලා යනකොට අර තරුණ රූපේ කාලේ තිබිච්ච ඒවා පැත්තේ පලාදකවත් නෑ එතකොට මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී අනිත්‍ය වෙනවා අනිත්‍යයට යන මේ රූප කොටස් වෙනස් ස්වરૂපයට අනිත්‍යම නාම නිසාපත් වෙනවා. ඒක කියන්නේ විපරිණාමයටපත් වෙනවා. ඒකාන්තයෙන්ම වෙනස් වෙනස් වෙන ඒක නිසා විපරිණාමයට වෙනස් ස්වરૂපයටපත් වෙනවා. කුංචි කාණිතුද්ද රූපේ ඒකාන්තයෙන්ම වෙනස් වෙනස් වෙනවා. ඒකයි ඉතින් කිරිදගේ සත්‍යයටපත් වෙන්නේ. ලක්පටි රූප. ඒක වෙනස් වෙනස් කියන නිසා තමයි අවුරුදු දෙකේ සත්‍යයටපත් වෙන්නේ. එහෙම ඒක තමයි දිගින් දිගටම දිගින් දිගට පැවතෙන පවතින්නේ. එතකොට මේක නිරන්තරයෙන්ම වෙනස් වෙන රූප කොටස් වල එකතුවක්. අනිත් එක මේ රූප කොටස් කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මහා විශාල දේවල් නෙවෙයි. ඊටාම සියුම් මේ මූල ධාතු කියන ඒවා. සමහර විට පියවිය හැට පේන්නේ නැති තරමට කුඩා කොටස්. ඒ කොටස් රාශියක් එකතු වුණාට පස්සේ තමයි අපිට පේහැට පේන්නේ. මේ සියුම් රූප කලාප නැත්නම් වල පරමාණු රූප කොටස් කියලා කිව්වොත් එහෙම ඒ කොටස් නිරන්තරයෙන්ම ඇති වෙති නැති නැති යනවා. එතකොට මේ ඇතිවිය තියෙන තියෙන තියෙන රූප කොටස් මම මගේ කියලා හිතනවා නම් ඒ මම මගේ කියලා හිතන්නට පෙර තිබුණු රූප කොටස් මම මගේ කියලා හිතන වෙනකොට හිතනකොට නැති වෙලා කියනවා. එතකොට මම මගේ කියලා ගන්නට ලෝකේ කිසිවක් නැහැ. මේක පීවියහට දකින්නට බෑ සමාධිය ප්‍රඥාව දිනු කෙනෙකුට විදර්ශනා වශයෙන් දකින කෙනෙකුට රූපේ නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයේ දකින්නට පුළුවන් කායික වශයෙන් දකින්නට පුළුවන් මානසික වශයෙන් අවබෝධ වෙනවා ශාරීරික වශයෙන් ඒක දැනෙනවා ඒ නිරන්තරයෙන් වෙනස් වෙන. ඒක නොකිනකොට මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න පුළුවන් නැති කෙනෙකුට බෑ. කෙසේ වෙතත් මේ නිර්මම තත්ත්වය එකයි ඕ ලෝකේ තියෙන ඕනෑම රූපයක ස්වરૂපේ ඒකේ තියෙන රූප කොටස් පඨවි ආදී මූල ධාතු කොටස් පරමාණු කොටස් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වීම වෙනස් වෙන මේ රූප කොටස් තමයි මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ මගේ ආත්මයක් කියලා හිතන්නේ. ඒක කොහොම මුලාවක්. ඉතින් මේ රූප කොටසේ මතු පිට තියෙන හැමේ ස්වરૂපයට තමයි මේ හැමදේම පැවැටිලා තිබෙන්නේ. අපි හිතමු මේ මතු පිට තියෙන හැමේ සත්‍යයේ පිච්චිලා වෙනස් වෙලා ගියයි කියලා. නැත්තම් ඔය රසායනික ද්‍රව්‍ය මොකක් හරි වැඩිලා ඒක විරූපී තත්ත්වයට පත් වෙනයි කියලා හිතන්න. මතු පිට හැම. එතකොට දැන් ඔය ඇලුම් කරන, ප්‍රිය කරන, ආශා කරන, බලාගෙන ඉඳ ගන්න ඔය එකක්වත් එතකොට කරන්නට තියා අල්ලන්නටත් කැමති තත්ත්වයටයි අරනටත් නැති තත්ත්වයටයි පත් වෙන්නේ. කැමති ඉන්නේ. මේ මතු පිට අමේ තියෙන්නේ අර මූල ධාතු හතර තමයි. මතු පිට පෘෂ්ඨයේ තියෙන්නේ. ඒක දන්නේ නැතිකම නිසා තමයි මේවට රැවටෙන්නේ. ඒ අනුව බලන්න අනිත් එක මේ ශරීරයේ හැදිලා තියෙන ඔක්කොම කුණක කොටස් වලින්. අසෝචි රාත්තර ගණන්, මෝත්‍ර බෝතල් ගණන්, බඩවැල් යාර ගණන්, මාස් රාත්තර ගණන්, මේද තට්ටු ගණන් දේ ආරාමය කුණු කෙල සෙම සතු සර්ව ආදීන් පිරීලා මේ මතු පිට හැමෝම වහලා තියෙන්නේ මතු පිට හැම ගැලෙව්වට පස්සේ ඇතුලේ සෑම කොටසම පිළිබුල් සෑම කොටසම දුගනයි සෑම කොටක්ම ඇල්ලුවොත් එහෙම අත සෝදන්න වෙනවා අනිවාර්යෙන්ම මතු පිට සම ගැලෙවුණා නම් එහෙම අපි ආශා කරන මේ ශරීරය අපි හිතමුකෝ මතු පිටේ තියෙන සම ගැලවුණා නම් එහෙම ඒක අල්ලන්නටවත් බැ ගෑවුණත් සෝදන්නට වෙනවා. අල්ලුව කිසිම කොට ළඟයි දුන්නද. එවැනි තත්ත්වයන් මේ ශරීරයේ තත්ත්වයක තේරුම් ගත යුතුයි. මේව තේරුම් අරගෙන මේ ශරීරය මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක මුලාවක් Tamanට ඕන විදිහට පවත්වන්න ගත්තා. ඒක නිසා පවතින්නේ නිරන්තරයෙන්ම නැති නැති යනවා. ඒ තියෙන මූල ධාතු මතක් විතරයි. මේ ආදී කරුණු හරියට අවබෝධ වෙනකොට මේ රූපය මම කියලා මගේ කියලා ගන්න එක මෝඩකමක් කියලා තේරෙනවා. එතන මෝඩකම හැර වෙන දෙයක් නෑ. මම මගේ කියලා ගන්න ක්‍රියාදාමයේ තුළ තියෙන්නේ අවිස්සංගික කර්ම අවිද්‍යාව. ඒක නිසා ඒ අවිද්‍යාව තරමද්දරට නැති කරගන්නට අඩු කරගන්නට නම් මෙවැනි ධර්ම දේශනා අහන්න නැත්නම් එවැනි පොත්පත් එවැනි කරුණු අඩංගු පොත්පත් කියවන්න බණ අය සමග සාකච්ඡා කරන්න එහෙම කරකැති කරගත් දැනුම සමාගයේම අවබෝධයක් බවට පරිවර්තනය කරගන්න. සමාගයේම අවබෝධයක් බවට පරිවර්තනය කරගන්නවා කියන්නේ දැන් මම මේ කියපු කරුණු උදාහරණයක් ගමු. Tamanටම තේරෙන්න මේවා මෙහෙමමයි වෙන දෙයක් නෙවෙයි කියලා. يعني මම කියප එක මතක තියාගන්නවා කියන එක නෙවෙයි. ඒක තේරුම් ගන්නවා කියන එක නෙවෙයි මේක අදහස් කරන්නේ. Tamanටම අවබෝධයලා පැහැදිලි ලෙස පෙනී ආයිත. ඒ රූපය කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. මේ සිත කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා Tamanටම තේරුම් ගන්නකොට අන්නේ තේරුම් ගත්තාට පසුව ඒ අවබෝධය බහ විදර්ශනා භාවනාව තුළින් ප්‍රායෝගික අත්දැකීමක් බවට පරිවර්තනය වීම තුළින් තමයි තමන්ට පුළුවන්කම තිබෙන්නේ මේ සංසාර දුකෙන් මිදෙන්නට. ඉතින් විදර්ශනා භාවනා කරන කෙනෙකුට මේ රූපස්කන්ධය නිරන්තරයෙන් ඇති වෙති නැති නැති යන ආකාරය දකින්න පුළුවන්. දකිනකොට ඒ ඇති වෙති නැති නැති යන රූප කලාප තුළ රූප කොටස් තුළ මම මගේ කියලා කියන්නට කිසිවක් ඉතිරි නොවන ආකාරය දකින්නට පුළුවන්. එහෙම දකිනකොට රූපේ නිරුද්ධ වී යනවා. ඇහැට රූපේ පෙනෙන්නේ නැතුව රූප නිමිත්ත නොපෙනී යනවා. හිස් භාවයකට පත් වෙන. එතකොට ඒ හිස් භාවයට පත් වූ අවස්ථාවේ වෙලාවේදී කය කියන එක තමන්ගේ කියලා ගන්නට දෙයක් ඒ වෙලාවේ ඉතුරු වෙලා නැති නිසා ආත්මයක් නොවේ කියලා අවබෝධ වෙනවා ප්‍රත්‍යක්ෂ එතකොට සිතේසු දැනීම පමණයි පවතින්නේ අරටි ස්වરૂපයේ දැනියන් ස්වરૂපයේ ඒක මම මගේ කියලා ගත්තත් ඒකත් නිරන්තරයෙන් පවතින්නේ ඒක තියෙනකොට මම මගේ කියලා ගත්තම ගන්නට පුළුවන් වුණා ඒක නිරුද්ධ වෙලා නිවිලා ගියාට පස්සේ මේකෙත් මම මගේ කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේද කියන පැහැදිලි පස්සස් අවබෝධය ඇති වෙනකොටම ඒ ධර්මය ස්වභාවයකට නිවි යනවා නාම රූප ධර්මය මේ ආකාරයෙන් නිකුත් වී යනකොට නාමයේ තුලත් සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැතේ රූපයත් තුලත් ඒ වගේම සත්පුද්ගල ආත්මය කියලා ගන්නට කිසි දෙයක් වෙනත් මේ සියල්ලම අනාත්මයි කියලා අනන්ත දර්ශනේ පැහැදිලිව අත්දැකීම තුළින් චිත්ත නිවී යාමකටපත් වෙනවා මේ නිවී යාමට අපි කියනවා නිවනට චිත්තපත් වෙනවා කියලා. මේ පහළම මට්ටම වෙතින ඉතාම සරල වශයෙන් අත්දැකියකේ ආකාරයක පෙන්වෙන්නේ. එතකොට මේ විදිහට නාම රූප අවබෝධ කරගන්න. මේ දක්වා කියන ධර්ම කාරණාවල කෙටි සාරාංශය මෙන්න මේකයි. නිවන් ලැබීමට නම් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේක අනාත්මයි කියන එක පැහැදිලිවම අත්දැකිය යුතුයි. ඒ අත්දැකීමේ ආකාර රාශියක් තියෙනවා. ඒ රාශිය අතරින් අපි නාම රූප දෙක ගැනයි කතා කරේ. රූපේ කියන්නේ රූපේට මේ තමන්ගේ ශරීරයේ නාමය කියන්නේ සිතට. මේ සිතේ කොටස් හතරක් තියෙනවා. වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියලා. ඕක වෙනස් ආකාරයෙන් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා තියෙනවා. ඒක නොතේ ඒක මතක නැති වුණත් අර වේදනා සංඥා සංකාර විඥාන විඥාන කියන කොටස් හතරටමයි නාමය කියන්නේ කියන එක තේරුම් ගන්න. මේ එක එක ස්කන්ධයක් කරා නාම වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය ආදී එක එක ස්කන්ධයක් කරා ඒවා හේතු නිසා මේ විදිහට අරගන්නා ඵල ධර්මයි මම නෙවෙයි මගේ ආත්මය කියලා ගන්නවා නම් මේක මුලාවක් මම හෝ මගේ දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කර ගන්න නාම ස්කන්ධය තුළ ආත්මය සංඥාව පිළිගන්නේ බොහෝ විට ඒක නිසා ගැන විශේෂ අවධානයක් යොමු කරලා තමන් තේරුම් ගන්න මේ නාම ස්කන්ධ සංදේ කිසිසේත්ම ආත්මයට අධර්මයක් හෝ ආත්මයක් නෙවෙයි කියලා. රූපස්කන්ධය ගන්න රූපස්කන්ධය ගත්තාම මෞපසට ඇතුළු වෙන අවස්ථාවේ සත්‍යය බලන්න ඒක වැඩෙන ආකාරය දකින්න කොහොමද වැඩෙන්නේ කියලා දැන් මේ தත්ත්වයට පත් වෙලා සිටියේ සිටින්නේ කොහොමද කියලා දකින්න මරුණට පස්සේ මේකයට මොකද්ද වෙන්නේ කියලා දකින්න මේ ශාරීරිය හැදලා තියෙන මූල ධාතු අතරකින් පටවිය අපෝතේජෝ වායෝ මේ මූල ධාතු අතර හැර මෙතන ශරීරයක් කියලා දෙයක් නැති බව දකින්න දැන් උදාහරණ වශයෙන් අපි අත කියලා ගත්තොත් මේ අත කියලා සත්‍ය වශයෙන් දෙයක් නේ ඔය කොටස් රාශියක එකතුවක් කම, මාසනහාර, දේ, ඇටකටු, නේද ආදී කොටස් රාශියක එකතු. මේ සෑම කොටසම මූල ධාතු හතරේ එකතුවක්. ඒකට සත්‍ය වශයෙන් එහෙම දෙයක් නැහැ. ඒ වගේ තමයි මුළු ඇඟම. එතකොට මේ ශරීරය ඇතුලේ තියෙන ඔක්කොම දෙතිස් කුණ කොටස් බුදු බණාමන පිළිකුල්ලු ජුගුස්සාජනක කොටස් ඒක නිසා බලනකොට ඒවා කෙරෙහි ඇලෙන්නට දෙයක් නැහැ ඒට අමතරව මේ ශරීරයේ නිරන්තරයෙන්ම නැති ඇති ඇති නැති නැති යන මේ ඇති නැති යන රූප කොටස් මම මගේ කියලා ගන්නට මොකක්ද ශේෂවන්නේ කියලා අවබෝධ කරගන්න. මේ විදිහේ නාම රූප ධර්මයන්ගේ අනාත්ම ස්වરૂපය පිළිබඳ පැහැදිලි ලෙසම තමාට අවබෝධයක් ඇති වුණා නම් භාවනා කරන විට මේ නාම ධර්මයන්ගේ නිරෝධය සහ රූප ධර්මයන්ගේ නිරෝධය අධ්‍යක්ීම් තුළින් ඒක සිදුවන්නේ ඔය කියපු විදිහට ප්‍රති අනිත් පැත්තට රූප ධර්මයන්ගේ නිරෝධය සහ නාම ධර්මයන්ගේ නිරෝධය අධ්‍යක්ීම තුළින් නිවන අත්දකින්නට පුළුවන් වෙනවා. ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇතත් කවදා හෝ දවසකදී මේ භවයේ වන්නටත් පුළුවන් මතු භවයක දිවන්නටත් පුළුවන් විශේෂ නැත්නම් මතු බුද්ධ ශාසනයක දිවන්නටත් පුළුවන් නිවන් ලැබීම සඳහා මේ අසලවද ධර්මයේ ඇසීමේ කුසල ශක්තියත් ඒ වගේම ඒ අනුව මේ අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගැනීමේදී පහළ වූ අවබෝධමය ඥානයත් නියත වශයෙන්ම හේතු වාසනා වෙනවා. ඇතිසේ හේතු වාසනා වීම තුළින් මේ ඇතත් මෙවැනි සම්සියුට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා ආශිර්වාද කරලා මෙම දේශනාව දැන් නිම කරනවා. දෙවියන්ට පින් දෙමු ආකාශත්තාටි කියන පාඨයේ කියමු ආකාශත්තාටි බුම්මත්තා දේවානාගාමයි දිකාපඤ්ඤ පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දක්ඛන්ද ශාසනං ආකාශත්තා දේවමත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දක්ඛන්ද දේශනං ආකාශත්තා දේවමත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දක්ඛන්ත මම් පරන්ති ප්‍රාර්ථනේ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝ සබ්බ දුක්ඛා පමච්ඡතු මේක සියලුම කුසල සත්‍ය මේ ඇතිවෙන සැලසීමට වාසනා ශක්තිය උදා වේවා අභිවදන සීලස නිසංවද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු සෝපත්තේ වා නිවසල දේවා